ජැක්ලින් ජයවර්ධන වචනා කර නාට්‍යයක්. රංගපෑම් හිලේරියන් පෙරේරා, ලාල් සරත් කුමාර, නීලිකා මද්දුම, ගයන් විතාන, යසිරු සත්සල. නාම සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. අනුන්ගේ ලේ මට තේරෙන්නේ නෑ අනුහස් මට මේ අහවල් දෙයක් වෙලාද කියලා. ඇයි? මට මොකද වෙලා තියෙන්නේ? මොකෝ මේ මේ කන්තෝරුවේ මගේ ඩියුටි එක පැහැර හැරලා තියනවද මං කන්තෝරු කතාවක් නෙවෙයි උඹ මට මහ නරුණෙක් කියලා ඕපපාතිකෙක් වගේ නුඹ දැන් කතා කරන්නේ ජීවන් අපි හැමෝම උපපාතිකයෝ තමයි. ඒ දැන් මොකද්ද මගෙන් උඹට පේන්න තියෙන දැන් උඹ ඉස්සර වගේ නෑ. හ්ම්. <laughs> ඒ කාලෙදී උඹ උඹේ රුහුණු සම්භවය ගැන එතනින් ගියාම අපි දකුණේ කොල්ල කියන එක ගැන කොච්චර උජාරුවෙන් කතා කළාද? හ්ම්. හොව් ඔව්. ඉතින් ඒ ඉස්සර ඇයි ඉතින් ඇයි දැන් මේ රටේ ඉතිහාසය වෙනස් වෙලාද? හා? නෑ. මගේ ඉතිහාසය වෙනස් වුනේ. විකාර දකුණේ මිනිස්සුන්ගේ දස්කම් විස්කම් ගැන කාලයක්ම යාළුවොත් එක්ක තර්ක විතර්ක කරේ. ඓතිහාසික සාධක මේ හරි ලස්සනට ඉදිරිපත් කරන ගමන්. හා? මාත් ඉතින් ඔබට සයිඩ් සපෝට් එකක් දුන්නා නේද? මා දකුණු එකෙක් වෙච්ච හින්දා හ්ම්. එතෙන් ඉතින් කියන්නේ <laughs> බලපන්. පෙරේදා රණතුංග බොස්ගේ ගෙට් ටුගෙදර් එකේදී අර අර කොළඹ කාක්කොට එක කටකොන්න බීගෙන දකුණේ උන් පොල් බූරුයි කියලා කියනකොට උඹ උන්නේ මේ නිදාගෙන වගේනේ. ඈ? ඇයි? දැන් මගේ ඇදහිලි විශ්වාස පද්ධති එහෙම පිටින්ම කඩා වැටිලා ජීවන්. ඒ ඔක්කොම ණය ගිහින්. <laughs> උඹේ විශ්වාසෙ බින්දේ වෙන කවුරුවත් නෙවෙයි අම්පස්. උඹේම ගෑණිනේ වෙරෝනිකානේ. <laughs> ඒ ගෑණි චන්දනයත් එක්ක මක බෑ වෙනකොට දුමිඳු පුතාට අවුරුදු 4ක්වත් උනාද? 4ක්වත් උනාද? ඈ? <laughs> දරුවට ආදරයක් කරුණාවක් තිබුණා නම් ඔය මේ වෙරෝනිකා පුතාට ආදරේ නැහැයි කියන බොරුව පිළිගන්න නම් මං ලෑස්ති නෑ ජීවන. ඒ කියන්නේ මොනතරම් අසංස්කෘතික වුණත් අශික්ෂිත වුණත් දරුවට ආදරය කළා. මේ මතකනේ මතකනේ එදා ධනුෂ්කගේ වෙඩින් එකේදී උඹත් ඉස්සරහා එයා මොනවද කිව්වේ? අනුහස් හ්ම් ඔයාගෙන් බොහෝම නිහතමානී විදිහට ජතහත් පහත්ව බැගෑ පත්තයි මේ ඉල්ලන්නේ. පදන්නවනේ. මං කවදාවත් කාටවත් මෙහෙම බැගෑ පත්තලා නැහැ කියන එකත් <laughs> මොකද්ද වෙරෝනිකා ඔයාට අනුහස්කෙන් ඉල්ලන්න තවත් ඉතුරු වෙලා තියෙන්නේ ආ <laughs> කියන්න අනුහස් කියන්නකෝ. මම මේ කියන්නේ ඔයාට. කරුණා කරලා මට වගේ දරුවෝ දෙන්න. ඒ උදම කතාවක් නෙවෙරුනේ ගයක. දරුවා ඔයාගේ විතරක් ඉන්නේ කොහොමද? හා? හා? ඔයාගේ අනුහස්ගේ දෙන්නගෙම දරුවා වෙනුවෙන් ඔයා තනියම ඒ තියක් ප්‍රකාශ කරන්න ගත්තාම අනුහස් අනුහස් මොකද කියන්නේ? දරුවා මට දෙන්න ඔයාම දරුවා ගැන ඔච්චර ආදර කැක්කුමක් තිබුණා නම් ඇයි තවුසේ දරුවව දාලා ගියේ? ජීවන් මේක ඔයාට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි නේද? නෙවෙයි. ඇයි? ඇයි මට අදාළ නැත්තේ? අනුවස් කියන්නේ මගේ හොඳම යාළුවා. අනිත් එක පොඩි දවසේ ඉඳන් අපි ශ්‍රී ලංකාවේ එකට ගාල්ල ඉස්කෝලේට අපි දෙන්නම ගියේ අවුරුදු 6 ඉඳන්. ඒ විතරක් නෙවෙයි කැම්පස් සිලෙක්ට් වෙනකම් අපි දෙන්න ජීවන් කියන්න ඕන දේවල් ඔක්කොම මම අනුහස්ට කියලායි කියන්නේ. මම මේ අන්තිම පාර්ටේ කියන්නේ. අපි ඒ කිව්වේ අනුහසුයි මායි ඔක්කොම දේවල් කතා කරගෙන ඉවරයි. <laughs> ඒවා මේ වෙන මිනිස්සු ඉස්සරහ පිට රිපීට් කරන්න මම සූදානම් නැහැ. අනුහස් අන්න ඒක විතරක් මතක තියාගන්න. අම්මපා අනුහස් එදා මම ඉවසගෙන ඉන්න පුදුම අමාරුවකින්. උසල උසල ගහන්නයි මට හිතෙන්නේ පොළවේ. <laughs> වැරදි කළා මදිවට පත්තිනි අම්මා වගේ තා පාරට කතා කියන්න එනකොට කොහොමද මං මේ ප්‍රශ්නේදී මට කරන්න ඉතුරු වෙලා තිබුණේ දෙකෙන් එකයි ජීවන. එක්කෝ මං වෙරෝනිකාට සමාව දීලා එයාව අත්හරින්න ඕනි. නැත්තම් මං ඒ ගෑණිට පිහියෙන් යනලා මරා ගන්න ඕනි. <laughs> ඒ ගෑණිය විතරක් නෙවෙයි අනුහස්. චන්දනයවත් මරලා පස්ස බලන්නේ උඹ නියම පිරිමියෙක් වුණා. <laughs> නියම පිරිමිකම පෙන්න ගන්න පුළුවන් වෙන්නේ මිනිමරලද ජීවන. ඇයි? මරන්නේ මේ පාර යන මිනිසුන්වද? අනේ මේ මම දන්නවා ජීවන්. මට තේරෙනවා මට වැරදුණු බව. ඒත් ඒත් මොකද? මොකද මේත් ඒත් ගන්න? ඈ? මොඩ්ලින් කරන නයිට් ක්ලබ් යන පෙනුමට ගිනි කිකිලි වගේ ඉන්න පින්දර වගේ ඇවිලෙන ගෑණියෙක් දිහා දුරින් ඉඳලා බලලා සන්තෝෂ වෙනවා මිසක් එහෙම ගෑණියෙක් සහයට ගන්න මෝඩයා කවුද බං? ඈ? <laughs> උඹේ පදනම, උඹේ විශ්වාසය, උඹේ අනන්‍යතාවය. මෙව එව එහෙම් පිටින්ම සුන්නත් දූලි උනේ අනන්‍යතාවය. <laughs> එහෙම එකක් ඇත්තටම තියනද ජීවන්නේ අපිට? හ්ම්. කාලා වරෙන්කෝ මොකද්ද බං ඔබට මේ හැබෑවටම වෙලා තියෙන්නේ ඈ මිනිස්සුන්ගේ මුල් ගැන පදනම් ගැන ලේ ගැන කිස් පැලෙන්න තර්ක ගෙනාපු උඹ අන්න අන්න ඒ ඒ ඒ ලේවල බලපෑම මොකද්ද එහෙම එකක් තියෙනවද මේ ඒකම ඒකම මට හරියටම ඒත්තු ගැන්නේ මගේ පුංචි පුතා මිසක් වෙරෝනිකා නෙවෙයි ජීවන්නේ. මොනවා? අර අර කිරිසප්ප මේ මේ ඒක ඒක මම උඹට පස්සේ දවසක කියන්නම්. මේ කන්තෝරුව ඒකට සුදුසු නෑ. අනේ මන්දම මට නම් දැන් බෝ පේන්නේ හරියටම කිව්වොත් මේ මේ අරපත් වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දමක්? ඔව්. ඉටිපන්දම හතර පැත්තෙන්ම වැගිරිලා වැගිරිලා දිය වෙලා ගිහින් අන්තිමේදී ෂෙයා වෙනවා. චුත්ත වෙනවා. උඹත් ඒ වගේම හරි. අපි හැමෝටම වෙන්නේ ඒක නෙවෙයිද? මේ මේ අපි හැමෝගෙම ඉරණම කැටිලා තියෙන්නේ ඉරණමට අභියෝග කරන්න ඕනේ කියලානේ ඉස්සර උඹ කිව්වේ. දැන් ඉතින් උඹ අර බොරුකාර වංචාකාර ගෑණියෙකුගේ මුසාවාදවලට දැපෙන වැටිලා. නේ නේ පොඩ්ඩක් පොඩ්ඩක් හිටපන් ජීව. මොනවා වුණත් මට උඹට කියන්න තියෙනවා එක ඇත්තක්. හා ඇත්තක් ඔව්. වෙරෝනිකා වැරදි. ඉන් තේරුවෙන්න වැරදි. ඒත් තුන්වෙනි සිල්පදේ කැඩුවට හතරවෙනි සිල්පදේ රැකගන්න එයා හුඟා දුරට උත්සාහ කළා මේ මං දන්න විදියට. මේ ඒ කිව්වේ එයා බොරු කිව්වේ අඩුවෙන් කියන එකද? ඔව්. යා හුඟා දුරට උත්සාහ කළේ ඇත්ත කියන්න. වෙරෝනිකා වැරදි කළා වුණා. ආන්කෝම කිව්වොත් අනුහසන මට ඔයා ගැන කනකාටුයි. ඒ ඒ අනුකම්පාව වෙනුවෙන් මට මගේ ජීවිතේ නාස්ති කරගන්න බෑ. දෙවියන් දෙවියන් මොනවද මේ ඔයා කියන්නේ? හ්ම්? කොහොමද? කොහොමද ඔයාට ඔහොම කියන්න පුළුවන් උනේ? ඕන්න ඕකම තමයි ඔයාගේ මගේ තියෙන වෙනස. ඔයා ඔයාගේ අවංක හැඟීම් වහගෙන තද කරගෙන ශිෂ්ටාචාරෙත් එක්ක ගල් ගහලා පිළිමයක් වගේ නිශ්ශබ්දව ඉන්නවා මම මම මගේ හැම දෙයක්ම හුස්ම වගේ එළියට දානවා කැත විදිහට කිව්වොත් බලවත් හරියට බල්ලා වමන කළා වගේ හොඳයි හොඳයි මට කියන්නේ එහෙමනම් මොකක්ද පව් කරලා තියෙන වැරද්ද? කිසි වරදක් නැහැ. නෑ? හ්ම්. ඉතින් ඉතින් දෙයනේ එහෙමනම් මෙතන තියෙන අනුහස් හරි වැරදි පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ගැළපීම් නොගැළපීම් පිළිබඳ ප්‍රශ්නයක්. කසාද බඳින්න කලින් අවුරුදු දෙකකට වැඩි ආශ්‍රය කරද්දී ඔයාට ඔය කියන ගැළපීම් අඳුරගන්න ඒක වෙන්න බැරි දෙයක් අනුහස් ඒක වෙන්න බැරි දෙයක් වෙන්න බැරි දෙයක් කියන්නේ විවාහයට කලින් කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ <laughs> ඒ කාලෙදි කිසිම ආදරවන්තයෙකුට මොනම විදියකින්වත් අනිකගේ ගැළපීම් අඳුරගන්න බෑ. ඒක ඒක යකාගේ කතාවක් නේ. කොහොමද එහෙම වෙන්නේ? ආදරවන්තයෝ හැමදාමත් කරන්නේ රඟපෑම. තමන්ගේ තියෙන වැරදි හංග ගන්න නැති හොඳ පෙන්න ගන්න සීරුවෙන් රංගපෑමක් කරන කට්ටියකට තමයි ආතරවන්තයෝ කියන්නේ. <laughs> ඒ ඒ වෙස්මුණු වෙස්තට්ටු සලුපිලි එකින් එක ගැලවිලා ගින් එකිනෙකාගේ හැබෑ නිර්වත නිරාවරණය වෙන්නේ කසාද බැඳට පස්සේ ඒක ඒක මහ පුදුම කතාවක් නේ. ඈ කසාද බඳලා දවේකුත් හම්බ වෙනකම්ම ඔය ලගදී අඳුන ගන්න මේ මන්ද සරේක පුළුවන්හා. මේ වහලයට ප්‍රශ්න මතු කරලා තියෙන්නේ වැරදි නෙවෙයි. නොගැලපෙන් කියලා. ඔයගේ සංස්කෘතිය ඔයගේ සભ્યත්වය මගේ සංස්කෘතික ජීවිතයේ ඔයාට yaadෙන්න බැරි වුණා. විවාහය කියන්නේ විවාහය කියන්නේ විවාහයක් හැටියට පවත්ව ගන්න නිසා ඒක බන්ධනය කරගන්න මට බෑ අනුහස. ඔයාගේ යාළුවෝ කියනවා වගේ මම ෆාස්ට් නම්බර් එකක් තමයි. ඒක මට ටිකක් ඉක්මන් ගමනක් යන්න ඕනේ. හැරි හැරි බල බල ආරයා කියන්නේ මොකද්ද මෙයා කියන්නේ මොනවද කියලා හිත හිතා හොයපා පමා වෙන්න මට වෙලාවක් නැහැ. ඒ නිසා කියන්න ඕනේ. මොකද්ද ඔයාගේ ඇත්ත? මමින් මුන් වෙලා ඔයා වෙන මේ මොකද බොරු කියන්නේ? මං අත්ත කතාරින්නේ වෙන අත්තක් අල්ලගත්තට පස්සේ. නැත්තම් ඉතින් වැටිලා මැරෙනවනේ. ඒ කියන්නේ ඒ කියන්නේ ඔයා එතකොට මේ හරි. ඔයා හිතුවා හරි. හරියටම හරි. <laughs> චන්දන ළඟට තමයි මම යන්නේ. හැබැයි එකක් මට මට මගේ දරුවා ඕනේ. ඔව්. ඒ දරුවා තමයි මගේ. දරුවා දෙන්න? <laughs> දරුවා දෙන්න නෙවෙයි. උණ්ඩයක් බස්සන්නයි තිබුණේ. උඹව විනාශ කරලා උඹට බ්‍රේන් වොෂ් එකක් දීලා උඹේ ඩෙන්ටිටි නැති කරලා මං ආයි කියනවා ඒක නැති කලේ වෙරෝනිකා නෙවෙයි ජීවන් ඒ මහා විපර්යාසිත මුල පිරුවේ අපේ පුංචි පුතා මොකක් මේ මේ කහියන්නේ නැහැ හෙටවරෙන් ක්ලබ් එකට. හරි? ක්ලබ් එකේදී හම්බ වෙලා අපි කතා කරමු. දැන් ලන්ච් ටයිම් එකනේ. අපි යමු දැන් කැන්ටිමට. නැත්තම් එහෙම මේ කෑම ඔක්කොම ඉවර වෙයි. හ්ම්. කියලාද? ඉතින් කොහෙද? කොහෙද? දෙකම් කරතලෙන් බේරෙන්න බැරුව තමයි මේ. හරි හරි. කියපන් ඉතින් දැන්වත්. පහුගිය මාසේ 27 වෙනිදා තමයි ජීවන් ඇත්තටම මං මැරිලා උපන්නේ. ඇයි? ඇයි? වෙරෝනිකා ප්‍රකාණියක් මාව හම්බ වෙන්නානේ එදා. මෙතෙන්දී මේ ක්ලබ් එකේදීම තමයි අපි මුණ ගැහුනේ. අන්න අර සෙටි එකේ වාඩි වෙලා මගේ මූණ බලාගෙන තමයි එයා මට කිව්වේ ඒ භයානක රහස. ගමන් ඔයා එහෙම පිටින්ම නොකවුට් වෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. මම ඉතින් මේක නොකිය බෑ. මොකද්ද? බොරු කියන්න එපා ගෑණි. බොරු කියන්න එපා. පිස්සු ගෑණි. බොරුවක් නේද කිසි? මේ මේ දරුවගේ අයිතිය පවරගන්න නේද ඒ ගෑණි ඒ විදිහට මමත් ඔහොම හිතන්න උත්සාහ කළා ජීවන්. මගේ හිත දහ අතේ දිව්වා. දැන් හැම දේ හැම දේම ඉදි යටි කුරු කර කර ඒ පැත්ත මේ පැත්ත පෙරල පෙරල කල්පනා කළා. ඒත් ඒත් මට මගේ ඇස් දෙක අදහන්න සිද්ධ වුණා. ඇස් දෙක ඔව් චූටි පුතාගේ ඇස් ඒ තොන් ඒ ඒ නිකට නැති චන්දනය තමයි. ඔව්. දුක් චන්දනයව දැකලා නැහැ උගේ මූණෙම පුංචි අච්චුවක් තමයි ඒ. එහෙමද? හ්ම්. එහෙනම් එහෙනම් ඉතින් දරුවෝ දීලා නිදහස් වෙන එක නෙඹට කරන්න තියෙන්නේ. නිදහස් වෙන්න තමයි මටත් උනම් මේ ජීවන. ඒ කොහොමද? කොහොමද? මේ බන්ධන වලින් මිදෙනවයි කියන එක ලේසි නෑ ජීවන. එදා මං ගෙදර ගියේ පන්දම අතතරම් පරල වෙච්ච කට්ටඩියෙක් වගේ. මං මං මං ගෙට ගොඩ වෙනකොටම පුතා ඉස්සරහ තාත්ත නෙමෙයි තාත්තෙක් නෑ මෙහෙ තාත්තේ ඔව් යම් දැම්ම මයන් දැම්ම මුන් තාත්තව මුඩ ගැස්සන්න තාත්තේ ඉතින් වැස්ති වෙනව යන්න තාත්තේ ගිහින් කලිසමක් දාගන්නවා සරයක් නෝ නේද ඈ දුවයිද දුවා අම්මපා දෙයියන් පජීවන් ඒ මොහොත එසින් එක අත මට නරක මංචකේ තිස් නැවිලා තනේ කොල්ලගේ මූණ බැරි වුණා යටි තුන් කඳ පිට පෙරළුණා කන් දෙක රතු වුණා කොල්ලා ලං විතර උනා වගේ බෙරිහන් දීලා අඬන්න ගන්නකොට පහු පහු වනවාස් මට මටත් කවදාවත් වන්දා මට ඔක්කොම පව් පින් අමතක වුණා හරියට පිස්සු හැදුනා වගේ මිනිස්සු දරුවන්ටත් වසපෝලත් කවුරුත් වසබොන්නේ කොහොමද කියන එක මට හිතා ගන්න පුළුවන් උනේ එදා තමයි ජීවන්. ඔව් එදා මම මම හිත දෙඩි කරගෙන පිස්සුවෙන් වගේ දරුවවත් උස්සන්ගියේ චන්දනගේ කන්තුරුවට. මිනිහ බය බිරාන්ත වෙලා මන් දිහා බලනවා. Thank you. ඇයි මොකද? දැන් මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ ප්‍රශ්නේ ඉවරයි. ඉවරයි. මං ආවේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න. තමසේ මේ දරුවෝ බාර ගන්නවා. මේ ආයි ආයි උසාවිය යන්න ඕනේ. මේක ඔෆිස් එකක් අයිසේ. අනික වෙරෝනිකා ඉන්නකොට මිසක් මෙහෙම ගහින් ගෙඩියෙන්න වගේ මේ වෙරෝනිකා මලොත් එතකොට සම්සේ මේ දරුවගේ තාත්තා නෙවෙයිද? එහෙමද? එහෙනම් ගේනවා මෙහාට. එන්න පුතා. එන්න. මෙහාට එන්න. තාත්තේ. ඔතේ වයිදින්. විශ්වාස කරපන් ජීවනි ඔන්න ඔය වෙලාවේදී තමයි මට පියවි සිහිය ලැබුණේ. මගේ යක්ෂාවේසේ පහුනේ. තතුවම මගේ බෙල්ල බදාගෙන ඇඳිවේ. යතිය. චන්දනිය කොල්ල වඩාගත් නෙමේ ජීවන් දැහැගත් තවගේ. ඊළඟට මට අතෝ දෙයක් සිද්ධ වුණා. වන්දනය වඩන්න දරුවව මොහු දුරටත් පැනලා මගේ කඳුළු වැක්කගෙන මූණ පිස්සුවෙන් වගේ ඉඳගෙන ඉඳගෙන ආපස්සට හැරුණා ගෙදරේ කම්ම කායක ඩ්‍රයිව් කරද්දි දරුවා හිටියේ මට තුරුල් වෙලා එතකොට එතකොට චන්දනය එයා මොනවද මොකද එයාක දරුව වඩාගත් වෙලේ ඒ ඒ මූලයේ ඉවියව බොහොම හොඳට නිරීක්ෂණය කළා. එතන තිබුණේ සෙනෙහසක් නෙවෙයි ජීවන්. බයක් සකක් වගේ මොකක්ද ඒකයක්. මේ තමන්ගේ දරුවයි කියලා හිතන්න මිනිහා දරන ආයාසය තමයි මං හිඳවිත දැක්කේ. ඒකට ඒකට නෙවෙයි ජීවන් පියසෙනිහස කියලා කියන්නේ. හරි. Thank you. මැඩ්ලින් ජයවර්ධන වචනා කරන නාට්‍යයක්. රංගපෑම් හිනේරියන් පෙරේරා, ලාල් සරත් කුමාර, නීලිකා මත්තුම, ගයන් පිටාන, යසිරු සත්සර. නාද සංකලනය මලින්ත දේශප්‍රිය. ගුවන් විදුලි රංග මඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන.